භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාව ගැන සෑහෙන්න ඉගෙන ගනිමින් සිටිනවා. දැන් ඔබ මේ වෙනකොට භාවනා ක්‍රම කීපයක් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනාව කරන හැටි. සක්මන් භාවනාව කරන හැටි ඒ වගේම සති සම්පජඤ්ඤ භාවනාව කරන හැටි අසුබ භාවනාව කරන හැටි දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා ඒ වගේම සතිපට්ඨානය තුල තවත් භාවනාවක් තිබෙනවා ඒ භාවනාවට බුදුරජාණන් වහන්සේ වදාළේ ධාතු මනසිකාර කියලා ආනාපාන සති භාවනාව වගේ එකක් ප්‍රගුණ වෙන්නේ නැති කෙනෙකුට ධාතු මනසිකාරය හොඳ භාවනාවක් ඒ වගේම අසුභ භාවනාවත් හොඳයි. මෛත්‍රී භාවනාව වගේ ඔබ කොහොමත් පුරුදු කරලා තිබිය යුතුයි. වර පුංචි රාහුල ස්වාමින් වහන්සේට අපේ සාරිපුත්තු මහරහතන් වහන්සේ වදාලා රාහුලය ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දන්නේ නැහැ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති වඩන්නේ කොහොමද කියලා. අනේ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපාන සතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය. මේ ධාතු මනසිකාරය කියන්නේ ජීවිතයට බොහොම අවබෝධයක් කරා යන වේගවත් අවබෝධයක් කරා යන භාවනා ක්‍රමයක්. ධාතු කියලා කියන්නේ ස්වභාවයට ධාතු මනසිකාර කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මා ධාතු පිළිබඳව නෝනෙන් විමසීම. පඨවි ධාතුව බුදුරජාණන් වහන්සේ වදාලා වඩන්න කියලා පොළොව වගේ පොළොව හා සමකොට පඨවි ධාතුව දකින්න කිව්වා. මේ එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ බාහිර ලෝකයේ තියෙන ධාතු කොටස් බැලීම නෙමෙයි මේ කියන්නේ. ශරීරය ගැන බලන්න කියලානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ආපෝ ධාතුව දකින්න කිව්වෝ ජලය හා සමාන කරලා. තේජෝ ධාතුව දකින්න කිව්වා ගින්දර හා සමාන කරලා. වායෝ ධාතුව දකින්නට කිව්වා සුළඟ හා සමාන කරලා. මේ සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ජීවිත අවබෝධයක් ඇති කරලා දීම මිසක් ඔබ රැවැටීම හෝ ඔබ తాවකාලික සුන්දරත්වයක් තුළ මම්මුලා කිරීම හෝ නොවේ. ජීවිතය අවබෝධය කරා රැගෙන යාමමයි. මේ නිසා ධාතු මනසිකාරයේදී බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවකුත්. උපමාව තමයි ඔන්න හරක් මරන මිනිසෙක් ඉන්නවා. මේ හරක් මරන මිනිස්සයා හරකෙක් මරලා හිට මේ හරකගේ මස් ටික වෙන් කළා හතරමං හන්දියේක විකුණන්න තියාගෙන ඉන්නවා. එතකොට හරක් මස් විකුණනේ පුද්ගලයා තුල හරකා විකුණනවා කියන අදහසක් නැහැ. ඒ වගේම මස් ගන්න මිනිස්සු යනවා. ඒ මිනිස්සු තුල නෑ හරක ගන්නවා කියන අදහසක්. එතකොට හරකා කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ලා වෙන විහාරයකට ඇවිල්ලා මස් කියලා. මෙන්න මේ වගේ කියනවා ධාතු මනසිකාරය වඩන්නට ඕන. ඒකට අර පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ගැන අපි තේරෙන විදිහට තේරුම් ගන්නම ඉස්සල්ලා. පටවි ධාතුව කියලා වැగిරී යන ස්වභාවයට අයිති දේ ආපෝ ධාතුවයි. උණුසුම් ස්වභාවයට අයිති දේ තේජෝ ධාතුවයි. හමා යන හුලඟට අයිති දේ වායු ධාතුවයි. මෙන්න මේ පස්සලාන ස්වභාවයට අයිති දේ ඔබ තුල තියෙනවා. වැగిරලා යන ස්වභාවයට අයිති දේත් ඔබ තුල තියෙනවා. උණුසුම් ස්වභාවයට අයිති දේත් ඔබ තුල තියෙනවා. හමායන සුලකට අයිති ඔබ තුල තියෙනවා. මෙන්න මේවා අර හරක් මරපු මිනිසයා හරක මරලා හිට මස් ටික වෙන් කරලා තැබුවා වගේ ඔබට මේව වෙනියම් වශයෙන් බලන්න කියන පස්සල යන කොටස් මේවා. දීවල යන කොටස් මේවා. උණුසුම් කොටස් මේවා. ඒ වගේම කුල්ලගේ හමාගෙන යන කොටස් මේවා කියලා වෙනියම් වශයෙන් බලන්න කිව්වා. එතකොට ඔබ මෙන්න මේ විදිහට ඒක බලන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න තැම්පත් වෙලා හුදිකලා වෙලා ඔන්න පස්සෙලා යන කොටස් ටික ඔක්කොම වෙන් කරගන්නවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු. මොනවද පඨවි ධාතු මේ ශරීරයේ තියෙන පස්සෙලා යන දේ? බුදුරජාණන් වහන්සේ වදාළ කේස්. පස්සෙලා යන දෙයක්. දැන් ඔබට පුළුවන් 100න් 100 100 පිටුවාගෙන කෙස් දිහා හොඳට හිතෙන් බලන්න පුළුවන්. මේ කෙස් වල අවසානදී පස්සෙලා යනවා. දැන් ඔබ මොහොතකට හිතන්න දැන් ඔබට කොණ්ඩේ තියෙනවා. ඔබ දැන් කොණ්ඩේ කපනවා. සමහරවිට මේ කොණ්ඩේ කපු කොණ්ඩ දැන් කෝ මේ වෙනකොට පස් වෙලා ගින්න. ඔබ ජීවත් වෙලා ඉඳෙද්දිම ඔබේ ජීවිතේ කොටසක් පස් වෙවි යනවා. අන්න කිස් බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට නියපොතු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. දැන් ඔබ නියපොතු කපලා තියෙනවා. කැපු නියපොතු කෝ දැන් ඒවා මහ පොළොවට එකතු වෙලා ඉවරයි. පස් බවට පත් වුණා. අන්න නියපොතු බලන්න කිව්වා. පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට දත් සමහරට දැන් මේ භාවනාව ශ්‍රෝණය කරන ඔබේ කටේ එක දතක්වත් නැතුව ඇති. ඒ දත් ඔක්කොම සමහරට මේ වෙනකට පස් වෙලා ගිහිල්ලා ඇති. අන්න දත් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. කෙස් ලොම් ලොම් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නිය පොතු දත් සම පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. මස් මස් පිඩු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නහරවැල් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඇට පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු කියලා මස් జాතියක්. ඒක පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. ඒ වගේම වකුගඩුව පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. හෘද මාංශේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙනහලු පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම කුඩා බඩවැල පස්සට යන ස්වභාවයට අයිති දෙයක්. අක්මාව පස්සට යන ස්වභාවයට අයිති දෙයක්. මහ බඩවැල පස්සට යන ස්වභාවයට අයිති දෙයක්. අසූචි පස්සට යන ස්වභාවයට අයිති දෙයක්. ආන්න ඒකට කියනවා පඨවි ධාතු. එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරය අපට වඩන්න කියලා වදාළේ මේ මේ මහා පොළවේ එහෙම නැත්නම් වෙනත් ලෝකවල තොරතුරු හොයන නෙවෙයි අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා කායිකවත් මානසිකවත්. මේ කායිකව මානසිකව දුක් විඳින්නේ අපි සැපපතපත. සැප හොය හොයා. සැපම පරීක්ෂා කර කර. නමුත් දුකම විඳින්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සදාකාලික සැපක් ඕන නම් දුක නිදහස් වෙන්නට ඕන නම් දුක හැදිච්ච තැන බලන්න කියලා. අන්න ඒක තමයි මේ ධාතු මනසිකාරයෙන් කරන්නේ. මේ විදිහට ඔබ පස් වෙලා යන කොටස් දිහා බලනකොට ඔන්න ඔබේ ජීවිතය තුළ ඔබට මනුෂ්‍ය ධර්ම දියුණු වෙනවා. දැන් ඔබ දන්නවා මීට කලින් රජවරු හිටියා. සිටුවරු හිටියා. රජකම් ගන්න මිනිස්සු මැරුවා. පාලනය කරන්න මිනිස්සු මැරුවා. නොයෙක් හානි කරන්න මිනිස්සු මැරුවා. නමුත් සියලු දෙනා පස් වෙලා ගියා. අන්න එතකොට අපිට පේනවා මේ ලෝකෙත් බදාගෙන ඉන්න දෙයක් නෙමෙයි. අපිට තියෙන පස්සලෑම දේවල්. මේ අවබෝධයට එන කෙනා නිදහස් සිසකින්, සිතකින්, ලෝභ නැති සිතකින්, කරුණාවන්ත සිතකින්, මෛත්‍රීසාගත සිතකින් ජීවත් වෙනවා. අන්‍යා ඉරිසියා කරන්නේ නැහැ. පරිගන්නේ නැහැ. එකට එක කරන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ ජීවිතය තුල තියෙන පස්සලෑම දේවල් කියලා. දැන් බලන්න මේ ධාතු මනසිකාරය අපේ ජීවිතයට කොයිතරම් වටිනවද? අපි මේක පුරුදු කරගත්තොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දීවලාන දේවල් වැගිරිලා යන දේවල් ගැන මේ ශරීරේ තියෙනවා ඒවා. ඒ තමයි මේ ශරීරේ වැගිරිලා යනවා වැගිරෙන જાතියක් තමයි පිට. පිට කියන්නේ දීර જાතිය. ඒක වතුරේ දීවලා යන જાතිය. ඒක ආපෝ ධාතු. මේ ශරීරයේ පිට තියෙනවා. පිට ආපෝ ධාතු. මේ ශරීරය හැදෙනස්සෙම පෙන සහිත දීරයක් හැදෙනවා. ඒක ආපෝ ධාතු. වැගිරිලා යනවා. මේ ශරීරය හැදෙනවා සැරව. ඒ කියන්නේ ලේ නරක් වුණාම හැදෙනවා සැරව. ඒක ආපෝ ධාතු වතුර හොදලා දාන්න පුළුවන්. දී වෙලා යන දේ. මේ ශරීරය හැදෙනවා ලේ. ලේ ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරය හැදෙනවා දහඩිය. දහඩිය වැක්කිරෙනවා. ඒක වතුරේ දී වෙලා යන දෙයක්. ඒ වගේම මේ ඔබට දැනෙලා ඇති මේ දහඩියත් එක්කම ඇලෙන ගතියක් මේ ශරීරයේ තියෙනවා. මේ ඇලෙන ගතිය හැදෙන්නේ තිල් මණ්ඩ වලින්. තෙල් මන්ද රත් වීමෙන් තමයි ඇලෙන ගතිය එන්නේ. ඒක වතුරේ දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙන කඳුළු කියලා જાතිය. ඒක වතුරේ දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙන සොටු කියලා જાතිය. ඒවා දී වෙලා යනවා වතුරේ. කෙල හැදෙනවා, දී වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ මේ අතපය නවන තැන්වල හැදෙන ඉස්ම જાතියක්. ඒකට කියන්නේ සඳ මිදුළු කියලා. ඒවා දී වෙලා යනවා. මේ ශරීරය හැදෙන මුත්‍රා කියලා જાතියක්. දී වෙලා යන જાතියක්. ඒ ඔක්කොම ආපෝ ධාතු. ඒ වගේම පින්වතුනි මේ ශරීරයේ තියෙන උණුසුම් ධාතු, උණුසුම් දේවල්. ඒ තමයි මේ ශරීරයේ තියෙන ස්වාභාවික උණුසුමක්. මේ ස්වාභාවික උණුසුම හැදිලා තියෙන්නේ තේජෝ ධාතුවේ. ඒ වගේම මේ ශරීරයේ තියෙන මේ ස්වාභාවික උණුසුම කිපෙන ගතියක්. එතකොට ගොඩාක් ශරීරෙ දවිල්ලක්, දාහයක්, උණු උණු ගතියක්, උණ හට ගන්නවා. ඒක හැදෙන්නේ තේජෝ ධාතුවේ. ඊළඟට ඔබ කන බොන දේවල්, ඔබ රස විඳින දේවල්, ඔබ අනුභව කරන දේවල් මේ ශරීරය වුණාට පස්සේ මේ ශරීරය ඇතුලේ ජීර්ණත්වයටපත් වෙනවා. අන්න ඒක වෙන්නේ තේජෝ ධාතුවේ. ඊළඟට ඔබ දිර දිරා යන්නේ තේජෝ ධාතුවේ. මේ දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට මේ ශරීරයේ තියෙන හුළඟට අයිති දේවල් ඒකට කියන්නේ වායෝ ධාතු කියලා. දැන් මේ මේ ශරීරය ඇතුලේ හැදෙනවා වාතය. උගුරෙන් උඩට එනවා. ඒකට කියන උඩට එන වාතය කියලා. මේ බඩවැල් ඇතුළේ හැදෙන වාතය ඒක පසපසින් පිට වෙනවා. ඒකට කියනවා අධෝගමනීය වාත කියලා. ඊළඟට මේ කුස ඇතුලේ වාති පිරෙනවා. ඒකට කියන කුස ඇත කුස ඇතුලේ තිබෙන වාතය කියලා. මේ ඉරියව් පුරා ශරීරය පුරා සැරිසරන වාතයක් තියෙනවා. ඒකට කියනවා මේ අංගමංගානුසාරී වාතය කියලා. ඒ වගේම මේ හමායන වාතය තමයි අපි ආස්වාස කරන්නේ ප්‍රස්වාස කරන්නේ. ඒක වාතය වායෝ දහතු. එතකොට හමායන ස්වභාවයට ආйти දේ තියෙනවා. දැන් බලන්න මෙන්න මේ කොටස ඔබේ ජීවිතය ඔබ පුරුදු කළොත් ඔබ වායසින් මුහුකුරා යනකට ඔබ කොයිතරම් ජීවිතය ආවෝද කරගත කෙනෙක් වේවිද? ඉතින් මේ නිසා මේ දේ ඔබට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නිසා මේ ධාතු මානසිකාරය හොඳට පුරුදු කරන්න. කිසිම බයක් වෙන්න එපා. ජීවිතය අවබෝධයක් කරාම යන්නේ. ඒ නිසා ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාර කරගෙන ජීවිත අවබෝධය ඇතිවීමට පෙරවන් සරණ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.